සදහතුනි මේ සතියේ පුරාවටම අපි කතා කරන්නේ ශබ්ද අපරිහානි ධර්ම පිළිබඳව. ඉතින් අද දවසේත් ශබ්ද අපරිහානි ධර්ම පිළිබඳව ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරන්නට සූදානම්. සදහතුනි ශබ්ද අපරිහානි ධර්ම පිළිබඳව පසුගිය සඳුදා දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උතුම් වූ ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ වගේම අඟහරුවාදා දවසේ බදාදා දවසේ තවත් ස්වාමින් වහන්සේ නමක් අපි මේ ස්ථානයට වඩම්මලා තවත් උතුම් කතිකාවතක් ඔබ වෙනුවෙන් ගෙනාවා. ඉතින් අද දවසේ සප්තා පරිහානි ධර්ම පිළිබඳව ඔබ වෙනුවෙන් තවත් සදහැවතෙක් එවා තිබෙන ප්‍රශ්නයක් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්න කැමතියි. අපි ස්වාමීන් වහන්සේ අපි මුලින්ම මේ කතිකාවතට ප්‍රවේශයක් ලබා ගන්නට සප්ත අපරිහානි ධර්ම පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් සිදු කරමු. සම්මා සම්බුදු සරණයි හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපේ ජීවිත විතරක් නෙවෙයි අන් අයගේ ජීවිතත් විශේෂයෙන්ම රටක කණ්ඩායමක කණ්ඩායම වශයෙන් ගත්තොත් කණ්ඩායමක පරිහානියක් සිද්ධ නොවි කටයුතු කරන්න කොහොමද පුළුවන් කියලා බුදු ඇසින් දුටුව තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ කෙනෙක්ගේ දැක්මකට ලක්වෙච්ච කරුණු අපිට උරුම වෙලා තියෙනවා. ඉතින් ඒවයින් ඒ කරුණු අපි අද සමාජයට අද අපිට එකතු පාදා කරගත්තොත් අපිට තියෙන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසාවෙන් තමයි අපි මේ දිනවල වැඩිපුර මේ වගේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නේ මේක රටක් ගැන විතරක් නෙවෙයි මම මේකේ තියෙන මතක් කරන්නේ රටක් ගැන විතරක් නෙවෙයි තමන්ගේ නිවස තමන්ගේ පවුලේ උදවිය ඒ පවුලක් තියෙනවා නම් කණ්ඩායමක් ඒ පවුල පාසලක් සමිතියක් ඒ ඔක්කොටම කියනවා කණ්ඩායමක් කියලා එතකොට ජාතියක් කියන්නේ කණ්ඩායමක් රටක් කියන්නේ කණ්ඩායමක් එතකොට ශ්‍රී ලාංකිකයින් විදිහටත් අපි ඒක රාශී වෙන්න ඕන අපි අපි දියුණු වෙන්න ඕනේ ජාතියක් විදිහටත් දියුණු වෙන්න ඕන. අන්‍ය ජාතිනුත් ජාතින් විදිහට දියුණු වෙන්න ඕන. හැමෝම දියුණු වෙන්න ඕන. ඒකතොන් තමයි සහනශීලී ජීවිතයක් ලැබෙන්නේ. හැමෝම දියුණු වෙන්න ඕන. අපි කවුරුවත් පරිහානියටපත් වෙලා පත් වෙනකොට සතුටු විය යුතු නැහැ. ඒ මොකද හැමෝම මිනිස්සු හැමෝටම රිදෙනවා. ඒකින්ද. ඒ නිසාවෙන් අපි කණ්ඩායම් වශයෙන් දියුණු වෙද්දී බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ කණ්ඩායම මම කෙටියෙන් මතක් කරන්න මේ ටික සාකච්ඡා කරන්න අපේ ශ්‍රාවකයන්ගෙම ප්‍රශ්න තියෙන හින්දා කණ්ඩායම නිබඳව ඒක රාශි වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක අපිට හොඳටම තේරෙනවා. කණ්ඩායමක් විදිහට විසිරීලා යනවා නිබඳව ඒක රාශි වෙන්නේ නැත්තම්. දෙවෙනි කාරණාව විදිහට මේ ඒක රාශි වෙන්න ඕන සමගිව නිබඳව පළවෙනි එක නිරතුරුව දෙවෙනි එක සමගිව ඒක රාශි වෙලා සමගිව විසිර යන්නත් ඕනේ. ඒ වගේම සමගිව සාකච්ඡා කරන්නත් ඕනේ. සමගිව ඒ කටයුතු සාකච්ඡා කරන්න ඕනේ. ඒක දෙවෙනි කාරණාව. ඊළඟට තියෙනවා මේකේ අලුත් දැන් ඒ කණ්ඩායමේ දියුණුවට මේ වෙනකන් ඒ කණ්ඩායමේ දියුණුවට හේතු වෙච්ච යම් යම් කාරණා තියෙනවා නම් ඒවා සම්මත කරගත්ත දේවල් තියෙනවා අපි කණ්ඩායම මෙහෙමයි ඉන්නේ කියලා. ඒවා කඩ කරන්නෙත් නැහැ අලුතෙන් අලුත් ඒවා වෙනස් කරන්නෙත් නැහැ. මොකද මේකට දියුණුවට හේතු වෙලා තියෙන කාරණා තියෙනවානේ. අන්න එහෙම වෙන්න ඕනේ. ඊළඟට වැඩිමහල් අයට සලකන්න ඕනේ. වැඩිමහල් අයට සත්කාර කරන්න ඕනේ, ගරුකාර කරන්න ඕනේ. ඒ වගේම ඒ අය කියන දේ උතුම් කොට සලකන්න ඕනේ කියන කාරණාව ඊළඟට යම් කුල කුමරියන් වේද බලයෙන් පාවානුගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒතකොට දැන් ඔය හැමතැනම කියනවානේ බුදුහාමුදුරුවෝ මේ ස්ත්‍රී පක්ෂයට පහත් කොට සැලකුවා කියලා කොත් එහෙම එකක් නැහැ. ඒක ඒකත් අපි හැමදාම මතක් කරන කාරණාවක්. දෙපාර්ශ්ව වෙන්කරන කටයුතු කරා මිසක් පහත් කොට සැලකීමක් කොතම කොහොමද සිදුුනේ නැහැ. ඊළඟට ඒ ඒ ඒ කණ්ඩායමට අදාළව මේ වෙනකොට කොහේ තැනක කරන පුද පූජා සත්කාර ආදී කරන විහාරස්ථාන හෝ ඒ පූජනීය ස්ථාන තිබුණද අන්න ඒ ස්ථානවල ඒ කෙරෙන දේවල් ඒ කටයුතු ටික ඒ විදිහටම කරෙන්න ඕනේ කියලා. මොකද ඒක වටා තමයි මේ කණ්ඩායම ඒක රාශී වෙන්නේ. ඊළඟට පැවිදි උත්මයන් මේ ඒ ඒ ප්‍රදේශයට ඒ කණ්ඩායම වාසන ඉන්න ප්‍රදේශයට පැමිණියාව පැවිදි උත්තරමයා නම් ඉන්නවා නම් ඒ උත්තරමයන් වහන්සේලා රැකගන්න ඕනේ නොපැමිණි අය. අනේ අදේයි අදේයි මේ ඒ කියන්නේ එයාට විශාල අනුග්‍රහයක් දක්වන්න ඕන කියන එක. මොකද මේ ප්‍රෞජා භූමියටපත් වෙන අයගේ තුල තියෙන අධ්‍යාත්මික ශක්තිය අනිත් අයට වඩා වැඩි. ඒකින්ද හැමදාමත් අවවාද අනුශාසන ආදී ලැබෙන පාලනය කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන හිඳයි ඒ ඒ විදිහේ කාරණා ටිකක් තියෙනවා. ඉතින් ওই කාරණා ටික විතරක් තිබුණොත් ඒ જાතිය, ඒ කණ්ඩායම, ඒ පිරිස පරිහානියටපත් වෙන්නේ නැහැ කියන එක තමයි මේ ධර්මයන් තුළ තියෙන්නේ. සදාවතුනේ ජීවිතයට වෙනස අවශ්‍ය වුණ නිසාවෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කළා. ඔබේ ජීවිතේ යම්තාක් දුරට මේ වන විට වෙනස් වී තිබෙනවා නම් ඔබ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරනවා නම් ඔබේ ජීවිතයේ නිවැරදි වෙනස ඔබට සොයා දෙන්නට අපි සූදානම්. ඒ නිසාවෙන් ඔබ නිරන්තරයෙන්ම අපත් සමග එකතු වන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පවත්වන දේශනාවන් ඔබ ජීවිතයට ළඟා කරගෙන ඒ ජීවිතය නිවැරදි ආකාරයට හැම විටම ගමන් කරවන්නට ඔබ උත්සාහ ගන්න. අපේ හැමදෙරෝනේ වර්තමාන සමාජයේට සත්‍යපරිහානි ධර්ම භාවිතයේ ප්‍රායෝගිකද? ඇත්තෙන්ම මේ ප්‍රශ්නය නම් අපි කතා කළ යුතුමයි. වර්තමාන සමාජයේට ශබ්ද පරිහානි ධර්මය භාවිත කිරීම ප්‍රායෝගික වනවාද එහෙම නැත්නම් ප්‍රායෝගික නොවනවාද ඒ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ අදහසක්ද දරන්නේ මම හිතන්නේ මේ ප්‍රශ්නේ ලියලා එවන්න ඇත්තෙත් මේ ගැන අද කාලේ වෙනකොට බොහොම සැක තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කාලෙට මේ කාලේ මහ වෙනස් කාලයක් මේ කාලේ මේක පාවිච්චි කරන්න බෑ භාවිතා කරන්න බෑ අපිට ගැලපෙන්නේ ඕක ඒ කාලෙට හොඳයි කියලා අපි එකින් එක කෙටියෙන් මතක් කරගුවොත් එහෙම කෙටියෙන්ම සාකච්ඡා කරමු මොකද එක ප්‍රශ්නයකට මට ලොකු කාලයක් ගන්න බැරි හින්දා ඊයේ දවසේ අපි මේකේ නිධාන කතාව අපේ ගෞරවනීය අක්මීවන ධර්මපාල මහා ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කළා කතාව සහ ඒකේ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳවත් නමුත් ඒ ඒ කරුණුත් එක්ක මම හිතන්නේ ඔක්කොම කාරණා දන්නවා නමුත් අද කාලේනම අපිට මේක කරන්න බැරි කමක් කොහොමත්ම නැහැ පළවෙනි එක තමයි නිතර ඒක රාශි වෙන එක කොහොමද මේ වෙනකොටත් වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ සමගිය ඒක රාශි වෙන්නේ නැති එකයි. සමගිය ඒක රාශි වෙන්නේ නැහැ. සමගිය සාකච්ඡා කරන්නේ මම මේ මෑතක කාලිනවත් බොහෝ පිරිස් සමගි කරන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා සාමාන්‍ය හැම තැනකදීම කමක් නැහැ මේ ඔය ඕව මොනවා වුණත් අපි සමගි වෙන්න ඕන සමගිය කටයුතු කරන්න ඕන අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන් අයින් කිරීමෙන් නෙවෙයි සමගි වීමෙන් කියලා. නමුත් ඒක හරිම අමාරුයි. හැබැයි මම අන්තිමටම කියනවා කවිද මහත්තයා මේ හරි මම ඉන්නවනේ මැදි මොන හරිනම් මම බලා ගන්න මම මැදිස්තව ඉන්නවනේ මේ මොකද අපි මේ සමගි වෙන්න හදන්නේ මෙන්න මේ කාරණාව තුලනේ හරි මේ කාරණාව තුල තමයි සමගි වෙන්න ඕන කියන්නේ කියලා කියන්නේ කියලා එහෙම කියලා මේ කාරණාවෙදි විතරක් අපි සමගි වෙමු කියලා. ආය සමහර තැන් වලදී මම කියලා තියෙනවා හරි මේ අපි එක කාරණාවකදී එකතුලා වැඩ කරමු ඊළඟ කාරණාවකදී අපි බෙන් වෙලා යමු. කියලා එකතුලා වැඩ කරමු කියනකොට කට්ටිය එකතුලා වැඩ කරනවා මේක දිවිතරයිනේ කියලා. ඉතින් ප්‍රායෝගිකව යම් ක්‍රමයක් භාවිතා කරන්න නම් මේක පිළිබඳ දැඩි අධිෂ්ඨානයක් අපිට තියෙන්න ඕනේ. බැරි නෑ කරන්න පුළුවන්. මේ වෙනකොට අපි අසමගි වෙලා හිටිය බොහෝ පිරිස සමගි කරවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් විතරයි අත්‍තරම අපිට යම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අපි ඒකේ තියෙන වටිනාකම හැමෝටම කියලා දුන්නොත් වටිනාකම කියලා දුන්නොත් ඒ සඳහා හැමෝම පෙළ ගැහුණොත් මේක කරන්න බැරි කමක් නැහැ. විශේෂයෙන් මාධ්‍ය ආයතන. හරි ලංකාවේ දේශපාලනය කරන අය වගේම රට පරිහානියටපත් කරන තවත් පිරිසක් තමයි සමහර මාධ්‍ය ආයතන. එයාලා හැම වෙලෙම ભેද බින්න කරවීම සඳහාම කටයුතු කරනවා දෙපාර්ශ්වයක මත දෙකක් තියෙනවා නම් ඈතක. අපි ඈතක කියලා මම කියන්නේ කාලයකට ඉස්සෙල්ලා කියපු එකක් තමයි මේ මෑත කාලේනෝ කියපු එකක් තියෙන දෙපාර්ශ්වයක මත දෙකක්. එයාලට කිව්වා කියලා ඔක්කොම මතක නැහැ. ඊළඟට අනුරාධපුරේ කියපු එකක් තියෙනවා මේ කතරගම කියපු තව එකක් තියෙනවා වෙන එක්කෙනෙක්. මේ දෙක ඒ දෙන්න දන්නේ ඒ කණ්ඩායම් දන්නේ මේවා එහි කියප එක. හැබැයි මේ මාධ්‍ය ආයතන හුඟක් අය මොකද කරන්නේ මේවා එකතු කරලා එක ළඟ ප්‍රවෘත්ති වලට එහෙම එක ළඟ දානවා. හරිද? ඇත්තටම බෙදීමට අවශ්‍ය කරන කටයුතු මාධ්‍ය ආයතනෙම වෙන එක අපි කෙලින්ම කතා කරන්න ඕනේ. එහෙම එකක් තියෙන හොඟක් මාධ්‍ය ආයතනවල. ඒ යාළුවන්ගේ ප්‍රයත්න සඳහා. ඒත් අපි ඔක්කොම එක කතාවට මේ මාධ්‍ය ආයතන සහ දේශපාලඥයින් මේ හැමෝම මේ වගේ ප්‍රතිපත්තියකට අපි මේ ප්‍රතිපත්තිය ඉන්නවා. අපි සමගි වෙලා ඉන්නවා. කිසිම කතාවක් නැහැ අපි අපේ සමගිය ආරක්ෂා කරනවා. මොකද අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන ගැටලුව තියෙනවා. එයාලගේ අධික බලපෑම් තියෙනවා. නොයෙකුත් උපක්‍රමශීලීව අපි වටන්න කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. අපේ රටේ යම් කිසි ආකාරයක රට භාවිතා කරන්න කියලා අන්න ඒ වගේ මේ තියෙන අභියෝග හරියට කතා කරනව නේද? ওই සමගිය ඇති වෙනවා. දැන් මම ඔකට කියන උදාහරණය තමයි අයියෙකුයි මල්ලියෙකුයි තරහ වෙලා ඉන්නවා. අයියෙකුයි මල්ලියෙකුයි තරහ වෙලා ඉන්නවා මේ අද උදේ හොඳටම තරහලා කතා කරන්නවත් නැහැ කිව්වා. රෑ තාත්තට අසනීප වෙනවා. තාත්තට අසනීප වුණාම තාත්තා ස්පිරිතාලට අරයි යන්න නම් දෙන්න දෙපැත්තෙන් අල්ලන්න ඕනේ. දැන් තරහ වෙලා ඉඳීද? නෑනේ කොහොමද? දැන් ඒ වෙලාවට මොකද කරන්නේ? නේද? මල්ලිය ඔය පැත්තෙන් අල්ලන්න කියලා ඉවරලා වැඩේ ප්‍රශ්නේ ඉවර වෙනකන් දෙන්න යනවා. ඒ කියන්නේ වෙනත් ලොකු ප්‍රශ්නයක් එනකොට අපි තියෙන දේවල් පැත්තකට දාලා සමගි වෙනවා. හරි. එහෙනම් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලොකු ප්‍රශ්නේ ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. ඒ ලොකු ප්‍රශ්නේ තමයි අපි නිවට නියාලු හිඟාකන જાතියක් බවට පත් වෙමින් තියෙනවා. ලෝකේ පරිහානියටපත් වෙච්ච જાතියක් කියන්නේ ලාංකිකයෝ විදිහට. ද්‍රවිඩ, මුස්ලිම්, සිංහල කියන අපි සියලුම ලාංකිකයන්ට ඛණ්ඩ නැති වෙන තත්යකටපත් වෙගෙනානවා. ඒ තමයි අපි ඒ දියුණුව ගැන හිතන්නේ නැතුව අපි මේ රණ්ඩු අල්ලලා ඉන්න එක. ඉතින් ඒ ප්‍රශ්නේ හරියට පැහැදිලි කරලා යම් කිසි විදිහකින් කියනවා නම් මේක අද කාලෙට අද කාලෙට ප්‍රායෝගික නොවෙනවද? මම අර කිව්වා වගේ දෙන්න සමග වෙන හැමෝටත් එහෙම. ඉතින් ඒකින්ද මේ කාරණා හරියට කාරණා සහිතව ඉදිරිපත් කළොත් ඉදිරිපත් කරලා ඒ වැඩපිළිවෙලකට මූලිකත්වය ගත්තොත් මේක අද කාලේ පොඩ්ඩක්වත් ප්‍රායෝගික නැත්තේ නෑ. ඉතාම ප්‍රායෝගිකව හැම කාරණයක්ම මට ওই විදිහටම පැහැදිලි කරන්න පුළුවන්. ජාතියේ අවශ්‍යතාවය අනුව ජාතිය වෙනුවෙන් නිර්මාණය වුණු ජාතියේ බොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනී නාලිකාවත් බෞද්ධ ආගුවන් ඉදිරි නාලිකාවත් ඔබ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂාවට සටහන සමගයි ඔබ මෙලෙසින් ඒකාත්මික වන්නේ. අපේ හම්තුරුනේ බොහෝ දෙනා අපිට ප්‍රතිවේක්ෂා වැඩසටහනට ගැටලු යොමු කරනවා. නමුත් මේ ගැටලු අපිට යොමු කරන්නේ අපි දැන් සඳුදා දවසෙන් පටන් ගන්න සාකච්ඡාව අවසන් වෙලා අපිට සිකුරාදා දවසේ තමයි මේ ගැටලු තපල් මාර්ගයෙන් හමුවන්නේ. ඒ නිසා අපි අපේ ප්‍රේක්ෂකයන්ට, අපේ ශ්‍රාවකයන්ට අපි කියනවා ඔබ මේ සතියේ අපි සඳුදා දවසේ පටන් ගන්න මාතෘකාවට අනුකූල ප්‍රශ්න ඔබ බදාදා දින ය වෙනතුරු බදාදා දිනය වන විට අපට යොමු කරන්න. එවිට මේ ප්‍රශ්නවලට අපිට ගැටලු ලබා දෙන්නට අපිට හැකියාව ලැබෙනවා. පිටි පණිවිඩ වලින් වගේ දෙන්න එවන්න පුළුවන් හින්දා ඒව ඉක්මනට එවන්න පුළුවන්. එහෙමයි. අපි දුරක ජංගම දුරකථන මාර්ගයෙන් කෙටිපණිවිඩ මාර්ගයෙන් ඔබට ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට ගැටළු යොමු කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. තිරේ දිස්වන අංකයට ඔබට ඔබේ කෙටිපණිවිඩ යොමු කරන්නට පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපිට සදහවතේ කියලා තිබෙන මේ ප්‍රශ්නය රටේ සිදුවන පරිහානිය අපරිහානි ධර්ම මගින් වළක්වා ගත හැකි ආකාරයක් තිබෙනවාද? මේ පිළිබඳව ඔබ වහන්සේ දකින ආකාරයට අපි මම හිතන්නේ කලින් ප්‍රශ්නේ මේක දෙකම හොඳටම සම්බන්ධතාවයක් තියෙනවා කියලායි අපි ඇත්තටම තව කාරණයක් අරගෙන බලමු දැනට තියෙන සියලු කාරණා ගත්තොත් එහෙම දැන් බලන්න දැනට තියෙන වංචා දූෂණ විශේෂයෙන් ස්ත්‍රීන්ට කරන කරදර වගේ දේවල් අර වැඩිහිටියන්ට නොසලකා හැරීම වැඩිහිටියාගේ මත පිළිබඳ කටයුතු කිරීම විශේෂයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැතිකම අපි හැමදාම කල්‍යාණ මිත්‍ර සංගමයේ විදිහට හැමදාම කියන ජාතික ප්‍රතිපත්තියක් වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්තියක් ඕන කියලා. අර දැක්කද ඔකේ තියෙනවා වජ්ජි ධර්ම කියලා. ඒ වගේ අපිට මේ අපේ පරිහානියට හේතු වෙන්නේ අපිට අරමුණක් නැතිකම. ඒ කණ්ඩායමක පරිහානියට හේතු වෙන්නේ කණ්ඩායමට අරමුණක් නැතිකම. ඉතින් ඒ අරමුණ ඇති වෙනවා නම් කිසිම විදිහකින් මේ පරිහානිය සිද්ධ වෙන්නේ නැහැ. සමගිය වාසය කරනවා නම් පරිහානිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක රාශිය සමගිය සාකච්ඡා කරනවා නම් පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ තමන්ට වැඩි ආධ්‍යාත්මික පැත්තෙන් උසස් අයට සලකලා අවවාද අනුශාසනා ගන්නවා නම් පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාත් එක්ක කෙටියෙන්ම මතක් කරන්න තියෙන්නේ අපි ඇත්තට මේක ලඝු කොට නොසලකිය යුතුයි. භාවිතා කරලා බලන්න ඕනේ. මොකද එක එක ක්‍රම භාවිතා කරා අපි මෙච්චර කාල සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආදි වශයෙන් ඒකුත් දේවල් පාවිච්චි ඒවා තව තියෙන ඒකුත් උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට මේ උපක්‍රම පාවිච්චි කරමින් ඉන්න අපි අපිට උරුම වෙලා තියෙන වටිනාම කාරණාවක් තමයි අපේ ජාතියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඔක්කොටම සංකල්පයක් තියෙනවා ආකල්පයක් තියෙනවා මේවා මේ අර යල් පැන ගිය කාරණා කියලා. ඒක අර වෙදකම වගේ හරියට නිකන්. අද වෙදකම ගැන වුණත් එමය සිංහල වෙදකමේ ඕනෑ තරම් ඉතාමත්ම හොඳ ප්‍රතිකාරකම ඕන තරම් තිබුණා. දැන් කාලේ ඒවත් පරිහානියටපත් වෙන්නේ අලුත් දේවල් එකතු කිරීම. අන්න බලන්න වෙද කණ්ඩායම කියලා ගන්න. මෙයාලා පුරාණ ක්‍රම ඇරෙන්න වෙනත් වෙනත් මේ භාගෙට ඉගෙනගෙන සමහර අය කටයුතු කිරින්ද යෑමෙන් අර ඒ වෙදකමේ තිබුණ ගෞරවය වෙදකමේ තිබුණ අභිමානය ඒකේ තිබුණ නිවැරදිභාවය නැති වෙලා ගිහලා ඒකෙන් තියෙන විශ්වාසය මිනිස්සු තුළ නැති වෙලා යනවා. අන්න ඒ වගේ අපි කණ්ඩායමක් විදිහට ඊටාම නිවැරදිව කටයුතු කරනවා නම් එක කාරණාවකින් එක කාරණාවක් දැනගෙන ඒ කාරණාවේ තියෙන යහපත්කම දැනගෙන ඒ කාරණාව සමාජගත කරලා කටයුතු කරනවා නම් මේ පරිහානිය කියන එකට හේතු වෙන්නේ නැහැ. ඉතින් යල්පැන ගිය අදහසක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හිතන්න හොඳ නැහැ. මොකද තුන් කල් දක්නා නුවණක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරපු ධර්මයක්. ඒකින්ද ඒක අපි ලඝු කොට නොසලකා ඒ පිළිබඳව මම කියන්නේ හැම වෙලෙම විද්වත් අයට එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් නම් මේකේ තියෙන විද්‍යාත්මක පසුබිම අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේකෙන් සිද්ධ වෙන යහපත පැහැදිලි කරලා දෙන්න පුළුවන් තියෙන ප්‍රශ්න පිළිබඳ විවෘත මනසකින් සාකච්ඡා කරන්න අපිට පුළුවන් බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ තියෙන රටට අවශ්‍ය කරන පරිහානියටපත් වෙන සියලු දේ පරිහානියටපත් නොවන විදිහ ඔප්පු කරලා පෙන්වන්න. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. හැම දෙයකටම මුල් වෙන්නේ හිත. එhmenan ඒ හිත සකස් කර ගැනීමට වැඩපිළිවෙල තියෙන්නේ ධර්මය තුල. එහෙනම් අපිට පුළුවන් ඒ ධර්මය තුලින් මේ පරිහානිය අපරිහානීය බවට පත් කරන්න හොඳටම පුළුවන්කම තියෙනවා. රටේ සිදුවන පරිහානිය අපරිහානි ධර්ම මගින් වළක්වා ගත හැකි ආකාරයක් තිබේද කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මා විමසුවේ ඉතාමත්ම වටිනා කියන පිළිතුරක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට ලබා දුන්නා. කරණීය මෙත්ත සූත්‍රය, සිඟාලෝවද සූත්‍රය, සප්ත අපරිහානි ධර්ම, දසරාජ ධර්මාදී ලෝකයේ දිනන්නට බුදුන් වදාළ ධර්මයේ ඇසුරින් කෙරෙන ලොව දිනන බුදුමඟ ධර්ම දේශනය. තවත් දින දෙකකින් ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පූජනීය උතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පවත්වන ලොව දිනන බුදුමඟ ධර්ම දේශනය රාත්‍රී 9 ඉඳලා පසුදා පහන් වනතුරු ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ වගේම තමයි රට ජාතිය වෙනුවෙන් Tamanda නිවැරදි වී අන් අයද නිවැරදි කර ගැනීම අරමුණු කරගනිමින් අදිෂ්ඨාන ශාමකාමී පාගමන තොරණ මන්සන්දිය සිට කැලණි රජමහා විහාරස්ථානය දක්වා සවස 4:30ට ජනවාරි මාසයේ 26 වෙනිදා සෙනසුරාදා දවසේ ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම්. ඒ වගේම සවස 6:30ට තම ප්‍රතිපත්තිය මූලික කරගත් බුදුන් වහන්සේ ඉදිරියේ රටදය වෙනුවෙන් Taman නිවැරදිව කටයුතු කරන බවට සපත කරන මහා ප්‍රතිපත්ති පූජාව ජනවාරි මාසයේ 26 වෙනිදා කැලණි රජමහා විහාරස්ථානයේදී අපි පවත්වන්නට සූදානම්. ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ දායකත්වයෙන් ජාතිය පොදු නාලිකාව බෞද්ධ සමාජාලයේ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් යුතුවයි මේ උතුම් ලොව තිනන පොදුමග ධර්ම දේශනාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ තවත් දින දෙකයි තිබෙන්නේ ලොව තිනන පොදුමග ධර්ම දේශනයේ ඒ වගේම අදිෂ්ඨාන පාගමනට මහා ප්‍රතිපත්ති පූජාවට. ඉතින් තවත් දින දෙකක් තිබියදී මේ පිළිබඳව ඔබ වහන්සේට යම් කිසි දෙයක් අපේ ශ්‍රාවකයන්ට ප්‍රේක්ෂකයන්ට කියන්නට ඇති. ඒ පිළිබඳව ඔබ වහන්සේට මේ මොහොතේදී සිහිපත් කරන්න ආරාධනා කරනවා. මම නිබඳවම කියන්නේ මේ පිළිබඳව මේක අපි ඇටි දැඩි අදහස් දෙන්න කියලා හැමෝටම මේක කිසි කෙනෙකුට හිංසා කරන්න කිසි කෙනෙකුට පීඩා කරන්න පලිගන්න මම කියන්නේ ඇනුම් පදයකින්වත් අපි රිදවලා මේ අපි සතුටු වෙන්න මේවා භාවිතා කරන්න හොඳ නැහැ. මෙච්චර කාලයක් අපි රටක් ජාතියක් වශයෙන් මේ වගේ ප්‍රතිපත්තිවල හිටියා. හැම වෙලෙම කතා කරොත් කාට හරි අනින්ද කතා කරනවා. හැබැයි එහෙම කිව්වහම සමහර ලටිතේ ඔබ වහන්සේ සමහර කියන දේවල් වලින් සමහර අයට ඇලෙනවනේ කියලා. ඉතින් ඇලෙන එක අපිට කරන්න දෙයක් නැහැ. අපි අරමුණු කරන්න දෙයක් නැහැ. ඇලෙන්නේ ඇයි? අපි හැමෝම විරුද්ධ වියුත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දූෂණය, පීෂණය, වංචාව, කපටිකම, හොරකම, මැරකම අන්න ඒවට විරුද්ධව කතා කරන්න වෙනවා. ඉතින් ඍජු සහ මෘදුභාවය කියන්නේ ඒකයි. ඉතින් අපි ඔක්කොම එක කතාවට ඉන්න ඕනේ. මේක තමයි වෙලාව කියලා හිතාගෙන කොහොම හරි එක රාශී වෙන්න ඕනේ. එක අවසාන ප්‍රතිඵලය දක්වා අවසාන ප්‍රතිඵලය විය යුත්තේ අපි වැඩිපුර ඉන්න බෞද්ධ ජනතාවක් සිංහල ජනතාවක් කියන අනිත් අයත් ඒක රාශි කරගන්න ඕනේ. අපි එකමුතු වෙන්නේ කාටවත් ප්‍රහාරෙල්ල කරන්න නෙවෙයි අනිත් අය යට කරන්නවත් රිදවන්නවත් නෙවෙයි. අපි එකමුතු වෙන්නේ සිංහල ජාතිය බෞද්ධ මිනිස්සු එකතු වෙලා සියලු දෙනාට ඒකරාශී වෙලා නිවැරදිව ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් සියලු දෙනාටම එකසේ ජීවත් වෙන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තිය සකස් කර ගැනීම සඳහායි අපි එකතු වෙන්නේ කියන එක අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා ඒක මේ මේ රටේ උරුමය රැකලා දෙන්න බොහෝ වශයෙන් වෙහෙස මහන්සි වෙච්ච ගිහි පැවිදි දෙපාර්ශ්වයේම අතීත මුතුන් මිත්තන් නේද මහා කැපකිරීමක් කළා සකස් කරගත්ත රටක් මේක ඊළඟට අපිට ගිහිල්ලා මේ ලෝකේ නැවතිලා ඉන්න කවඳු මහත්මයා වෙන කිසිම තැනක් නැහැ අපි කියලා කියන්නේ අපි ඒක මතක තියාගන්න ඕන ලාංකීය ද්‍රවිඩ ජනතාවටත් නැහැ ඒකට පිළිතුර තමිල්නාඩුවට අරගෙන මේ ගියා කියලා ලාංකීය ද්‍රවිඩ ජනතාව ඒකට පිළිගන්න ඉහි ලෑස්ති නැහැ ලාංකීය මුස්ලිම් ජනතාවටත් නැහැ හරිද මේ ඔක්කොම ලාංකීය කියන හැඟීමකින් ඉන්න අපි මඟ පෙන්වන්න ඕනේ මේ සඳහා කවුරු හරි මූලිකත්වය ගන්න ඕනේ මම කියන්නේ සියලු දෙනාට මඟ පෙන්වීමේ මූලිකත්වය අතීතයේ ඉඳන්ම ගත්තේ සිංහල ජාතිය එහෙනම් සිංහල ජාතිය ප්‍රධාන කොටගත්ත බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතික ප්‍රතිපත්තිය මොකද බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙන්නේ ඒක තමයි සමානාත්මතාවය එන්නේ ඉතින් ඒ සඳහා කොච්චර කිව්වත් මේක කෙරෙන්නේ නැත්නම් මේ සඳහා බල ගැන්වීමක් අවශ්‍යයි. මේ සඳහා බල ගැන්වෙන්න අපි નિවර්දි වෙන්න ඕනේ. ඒකින්ද අපි ඉදිරියේදී අපේ තරුණ පරපුරට ඍජු බලපෑමක් කරනවා කවි මහත්මයා. ඔබ මත්පැන් පානය කරන්නේ නම් ඔබ ඊට එහා ගිය තවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර මේ જાතිය ගැන කතා කරන්න එන්න බෑ. ඔයා තමයි වැඩිපුරම හානිය කරන්නේ. ඔයා ශ්‍රී ලංකේගේ කතාව කෙනෙක් බින්දිනවා නම් ඔයා තමයි ජාතියට වැඩිපුරම හානිය කරන්නේ. ඔයා හොරකම් කරනවා නම් ඔයා ಜಾති ගැන කතා කරන්න එන්න එපා. පැත්තරලා ඉන්න. මේ තනියම කරන්න පුළුවන් පාපයක් කරගන්න අපාය යන්න ඔයා තමයි වැඩිපුර. එහෙනම් අපි ජව සම්පන්නව, ශක්ති සම්පන්නව පෙළ ගැහෙනවා කියන්නේ අත්උස්සගෙන, කෑ ගහගෙන, අත්මිටි මුලව කරගෙන යටිගිරියෙන් කෑ ගහන එක නෙවෙයි. තමන්ගේ අතුලාන්ත ශක්තිය වර්ධනය කරගන්න එක. කියන්නේ තමන් නිවැරදි වෙන්න ඕන. ජාතික හැඟීමක් තියෙන මං ජාතිය වෙනුවෙන් නිවැරදි වෙනවා. ජාතියේ කුඩාම ඒකකය තමයි තමන්. අපි. තමත් ඒකකයක්. මේ හැමදෙනාමත් ඒකකයක්. මන් නිවැරදිනවා කියන්නේ ජාතිය නිවැරදිනවා කියන එක. ඒ සඳහා විශාල බලගැන්වීමක් කරන්න ඕන. මේ සඳහා මීට විරුද්ධව වැඩ කරන බලවේගවලට බලවේගයක් වෙන්න ඕන. මේ බලවේගයෙන් නිවැරදි දේ සඳහා ඒක සඳහා බලවේගයක් වෙන්න නම් ජනවාරි 26 අපි හැම කෙනෙක්ම ඒකරාශී වෙන්න ඕනේ. ඒක අපි මතක් කරන්නේ පුළුවන් තරම් සංවිධානය වෙන්න, පුළුවන් තරම් සංවිධානය වෙන්න තව බොහෝ පිරිස ඒකරාශී කරගන්න. කාරණා පැහැදිලි කරන්න නිකන් නෙවෙයි, ඔලුගෙරි ගානක් ගෙන්න ගන්න නෙවෙයි ඕනේ. තතු දත්ත අය ගෙන්න ගන්න. මේ සිහිනය මතක තියාගන්න තොරණ හන්දියට ටිකක් එහා තියෙන ධම්මාලෝක විද්‍යාලයේ ඉඳලා මේ පාගමන සිද්ධ වෙන්නේ. හතරහමාට පාගමන ආරම්භ කරන්න ඕනේ. එතකොට තුනහමාට විතරවත්වත් අඩුම ගන්න එතෙන්ට එන්න මේ සිහිනය මතක තියාගන්න කියලා කිව්වේ මම ඒකයි මේ මේ වෙලාවේ එතන ඉඳන් අදිෂ්ඨානයක් ගන්න බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා වගේ. අපි ඒක මඟ පෙන්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාපහස ලත්තමේ කල්ණී පුදුබිමට අදිෂ්ඨානයක් අරගෙන වචනයකුදු නොදලා වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැඩි අදිෂ්ඨානයකින් මම ජාතිය වෙනුවෙන් මම රට වෙනුවෙන් නිවැරදි වෙනවා කියන අදිෂ්ඨානයෙන් හරියට බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා වගේ අපි මේ පාගමනේ යන්න ඕන. ලංකාවේ සිද්ධ වෙච්ච ආදර්ශමත් පාගමනක් විය යුතුයි. ඒකට අපි ආදර්ශමත් ශිෂ්ට සම්පන්න මහත්මා ගතිගුණයෙන් යුක්තව තමන්ගේ පණිවිඩය ශිෂ්ට සම්පන්නව ලෝකෙට දෙන ක්‍රමයක්. මහත්තුරු විදිහට. විදිහක් අපි ලෝකෙට පෙන්වන්න ඕන. අපි තාමත් ලංකාවේ යහපත් මිනිස්සු වාසය කරනවා. හීන දීන තුච්ච තුප්පහේ විදිහට කටයුතු කරන්නේ නැති ඒවා අන්තිමට ඒවා අන්තිමට හෙලා දකින ඉතාම වැදගත් මිනිස්සු ටිකක් ලංකාවේ ඉන්නවා කියන එක ලෝකෙට හඬගානම් වන කිසි විදිහකින් දේශපාලන පක්ෂයකට පාටකට පුද්ගලයෙකුට ගැති නෙවන පාවා නොදෙන වගේම එවැනි අයට හිංසා පීඩා කරන්නේ ඒ හැම දෙනාමත් කොත්තන හරි කාට හරි වැරදුනා නම් අපේ ජාතිය කාට හරි කොතන හරි ඒ අයවත් නිවැරදි කරලා මේ තැනට ගැනීම සඳහා කරන අසීමිත උත්සාහයක් තමයි අපි ශ්‍රී ලංකා කල්යාණ සංගමයේ විදිහට කටයුතු කරන්නේ. මෙතෙන් තව එක පණිවිඩයක් මම කියන්න කලින් මහත්මයා කාට හරි සැකයක් හිතෙන්න පුළුවන් මේ ස්ථානයට පැමිණෙන අය පිළිබඳව අතීතයේ අපි ඇත්තටම විවෘත ආරාධනා කරලා තියෙනවා ආරාධනා කරන විශේෂ ආරාධනා පත්‍ර වලින් නෙවෙයි ඕනම කෙනෙකුට එන්න කියලා. ඉතින් වැරදි වැරද්දක් කරපු දේශපාලකයෙකුට පක්ෂපාත ભેදකින් තුර මේ ස්ථානයට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා නිවැරදි වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් හැමෝටම අපි කියන්නේ එන්න වැරදි කරපු හෝ වැරදි නොකරපු අයටත් ඕන කෙනෙකුට ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා බුදුහාමුදුරු හම්බෙන්න යනවා. ජනවාරි මාසේ 26 වෙනිදාට තවත් දින දෙකයි තිබෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා පැමිණෙන්න ඓතිහාසික කැලණි පුරවරයට ඔබ නිවැරදි වෙලා තවත් කෙනෙකුට නිවැරදි වෙන්නට මඟ පෙන්වන්නට එන්න ජනවාරි මාසේ 26 වෙනිදා කැලණි රජමහා විහාරස්ථානයේට සවස් 4:30ට තොරණ මංසන්දියෙන් ඇරඹෙන අදිෂ්ඨාන සාමකාමී පාගමන, ඒ වගේම සවස 6 ඇතියට මහා ප්‍රතිපත්ති පූජාව, ඒ වගේම රාත්‍රී 9 ඉඳලා පසුදා පහන් වනතුරු කරණීය මෙත්‍ර සූත්‍රය, සිංගාලෝවද සූත්‍රය, සප්ත අපරිහානි ධර්ම, දසරාජ ධර්ම ආදී ලෝකයේ දිනන්නට පුතුන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ඇසුරින් කෙරෙන ලොව දිනන බුදුමඟ ධර්මදේශනේ ශ්‍රවණය කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. සම හිත සුව පිණසෝ ජාතියේ පුතුනාලිකාව බෞද්ධ මාධ්‍යාලයයි මේ සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වය ගැන කටයුතු කරන්නේ මේ සඳහා සංවිධාන ශක්තිය ලබා දෙනවා ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය අපේ හැමදෙරුනේ අපි මේ පිළිබඳව කතා කරාට පස්සේ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් අපේ සදහවතෙක් අපට යොමු කර තිබෙනවා ඔබ වහන්සේලා කොපමණ දේශනා කරත් මෙවැනි ධර්ම කරුණු සමාජගත කිරීම ප්‍රායෝගික නැහැ නේද? ඊටමත් වටිනා ප්‍රශ්නයක්. අපේ හැමතුරුනේ මේ ප්‍රශ්නය. තාම වටිනවා. ඇත්තටම ඒක තමයි අපි හැමදාම හැමදාම බෑ කී හිතාගෙන ඉන්නේ නැතුව වැරදිච්ච තැන නිවැරදි කරන්න ඕන. එහෙමයි. මේ ධහම කියලා කිව්වහම මම හිතන්නේ අපරිහානීය ධර්ම විතරක් නෙවෙයි මේ අහන්නේ හැම දෙයක්ම ගැන. මේ සඳහා කළ යුතු දේ කරන්න ඕන මෙන්න මෙහෙමයි. අපි තුවාලයක් කියන කෙනාට බෙහෙත් ගැල්විය යුත්තේ මේ වෙන තැනක තුවාලයක් ඒත් දන්නේ ඒකද මෙතනට අපි බෙහෙත් ටිකක් දාලා තියමු කියන එකද වෙන තැනක මේ තැන්වල තුවාල එන එක වළක්ව ගන්න අපි බෙහෙත් දාලා තියමු කියන එක ඉස්සෙල්ලා කරන්න ඕනේ නැත්තම් තියෙන තුවාලේ හොඳ කරන එකද කියලා. හුවොත් ඕන කෙනෙකුට තේරෙනවා. ඔකොටම ඉස්සෙල්ලා තියෙන තුවාලේ හොඳ කරලා ඉන්න නැති තැන්වල ඒ කියන්නේ නැති ප්‍රශ්නයක් මතු කරලා විසඳුම හොයන්න ඉස්සෙල්ලා කළ යුතු තියෙන්නේ තියෙන ප්‍රශ්නෙට උත්තර දීම. අපේ ළමයින්ට ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපේ ජාතියේ ළමයින්ට ලොකු ගැටලු වගේක් තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ. ඒ වගේම තරුණයින්ට විශාල ගැටලු වගේක් තියෙනවා හොන්දට හිදෙන එයාලට කර කියා ගන්න බැරි අසරණ වෙන තැන් වගේක් තියෙනවා. ඒ වගේම ඊටත් වැඩිය තරුණ වැඩිහිටියයි කියලා මම කියන්නේ විවාහ වෙලා දරුවෝ සකස් කරලා දෙමව්පියන්ගේ වගකීම්, දරුවන්ගේ වගකීම්, රැකියාවේ වගකීම්, ආර්ථික ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න ටිකෙන් මිරිකිලා ඉන්න විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒකට තමයි වැඩිපුරම දුක් විඳින අය. ඊළඟට කියන්නේ කායික මානසික දෙපැත්තෙන්ම. ඊළඟට වැඩි හිටි පිරිස. ඒ කියන්නේ දැන් දරුවෝ විවාහපත් කරලා දීලා ඒ වගේ ඉන්න පිරිස. එතකොට මෙන්න මේ වගේ කණ්ඩායම් හතරකට බෙදුවොත් මේ හතරටම දැවෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. බොහොම අමාරු අපහසු ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ ඔන්න ඔතෙන්ටයි. අපි ඇත්තටම බන කියමින් බන කියමින් අපි කල යුතු දේ තියෙන්නේ හරියටම ඒ ඒ අයට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ විසඳෙන්නද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද කියලා හරියටම උත්තරයක් ලබා දෙන්න ප්‍රායෝගික උත්තරයක්. උදාහරණයක් විදිහට ළමයෙකුට ගත්තොත් එහෙම ළමයෙකුට තියෙන ලොකු මානසික පීඩනයක් තියෙන විභාගات එක්ක. ඒ ඔකොටම හේතුව පාඩම් කරන හැම කෙනෙක්ම මම අපේ දරුවන්ට ඍජුවම ආමන්ත්‍රණය කරලා තියෙනවා අපේ වැඩසටහන් වලට එන ළමයින්ට. මොකද කියන්නේ ඉගෙන ගන්න එක කැමැත්තෙන්ද කරන්නේ. උදාහරණයක් වශයෙන් හරිම ලස්සන කාරණාවක් මේක. මේකෙන් කොච්චර ප්‍රායෝගිකව අපිට යමක් ලැබුණාද කියනවා නම් මම අහනවා මේ හා බලන්න කියන්න බලන්න දැන් දෙමව්පියෝ නෑනේ. හා තනියම කතා කරන්න, නිදහසේ කතා කරන්න. ඔයා ඉගෙන ගන්න කැමැත්තෙන්ද? හරිද? ඉගෙන ගන්න එක නෑ. ඉගෙන ගන්න එක පීඩනයක්ද නැද්ද? පීඩනයක්. ඉතින් ඔය ඔක්කොම ටික කියලා දැන් ඔක්කොම එක කතාවට කියනවා. මම එතකොට අහනවා අපේ ළමයින්ගේ එහෙනම් ඒක නවත්තලා දාමු එහෙනම් ඉගෙන ගන්න ඕනේ නැහැ එතකොට මේ ඔක්කොමලා කියන බෑ ඉගෙන ගන්න ඕනේ එහෙනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා අකමැත්තෙන් කරන්න වෙලා තියෙන වැඩේ ඒ වැඩේ නවත්තන්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයි වැඩේ නවත්තන්න බෑ වැඩේ කරන්න ඕනේ එහෙනම් වෙනසක් කරන්න ඕනේ කැමැත්තෙන් කරන වැඩේද අකමැත්තෙන් කරන වැඩේද වඩා සාර්ථක සහ පීඩනයක් නැතුව කරන්න පුළුවන් කැමැත්තෙන් කරන වැඩේ. එහෙනම් දැන් කැමැත්ත අකමැත්ත කියන එක තියෙන හිතේ. මේක වෙනස් කරන්න බැයිද? ළමයින්ගෙන් අහනවා. එතකොට ඕන් තුස්තිම් පුත වෙලා ඉන්නවා චුට්ටක්. ඊට පස්සේ ඒක වෙනස් කරන්න හැටි කියලා දෙනවා. අකමැත්ත කැමැත්ත බවට පත් කරන්න පුළුවන්. වැඩේ නියතවම කරන්න ඕන නම් වෙනස් කළ හැක්කේ කැමැත්ත අකමැත්ත කැමැත්ත බවට පරිවර්තනය කරන්න පුළුවන්. අකමැත්ත කැමැත්ත බවට පරිවර්තනය කරන ධර්මතාවය තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඉතින් අපි ඒක යාළුවට කියලා දෙනවා. කියලා දුන්නාම යාළුවා කරනවා. කරලා දැන් ඉගෙන ගන්න සන්තෝෂෙන් ඊට පස්සේ. ආම් බලන්න ළමයින්ට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඉසදෙනවා. ඒ වගේ හැම ශේස්ත්‍රයකම තියෙන දැන් එක වචනයක් ඇති. දැන් මම අහගෙන ඉස්සෙල්ලාම මේ මේ වැඩසටහන පටන් ගන්නකොට අපේ කවුරුද මහත්මයා කියපු කතාව. කම්මැලික අය, කපටි අය අනුන්ට මේ වැරද්ද පටවලා මේ මග අරිනවා කියලා. හැබැයි තමන් නායකයෙක් නම් එහෙම කරන්නේ නැහැ. කරන්නේ තමන්ගේ පැත්තට වැරද්ද පටවගෙන පවරාගෙන ඒක නිවැරදි කරගන්නවා කියලා. මේ දේ සිද්ධ වෙන්න මගේ මොකක් හරි හේතුවක් ඇති කියලා. අපේ ඇත්තටම ඔය එක වචනයක්. නේද ධර්මානුකූල එක වචනයක්. කවුරු හරි තීරණයක් ගත්තොත් ඕක ක්‍රියාත්මක කරනවා කියලා. හරි. මම හැම වෙලේම ඒ කියන්නේ යාළගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඒකින්ද මම හැම වෙලේම මොනවා හරි වැරද්දක් තියෙන එක මගේ පැත්තෙන් හදා ගන්නවා. මගේ පැත්තෙන් හදා ගන්නවා. මගේ පැත්තෙන් හදා ගන්නවා. එහෙම උත්සාහයක් ගන්න නැතුවනේ අපි හැම වෙලේම ඒවන අනිත් පැත්තට පවර් අනිත් පැත්තට පටවන එකනේ කරන්න ඒ කරලා ඉතින් ඒ වගේ බොහෝ කරුණු අපේ ජීවිතවලට එකතු කරගෙන ප්‍රායෝගිකව යම් දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් රිදෙන තැන් හදන්න පුළුවන් නම් මේ ක්‍රම ප්‍රායෝගික කරන්න පුළුවන්. ඒතර මිනිසුන්ට උනන්දුවක් ඇති වෙනවා. විශාල උනන්දුවක් ඇති වෙනවා. මගේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන එකම ක්‍රමේ ධර්මානුකූල මගේ හිතත් එක්ක තියෙන ගනුදෙනුව කියලා දැන් ලොකු දේවල් තියෙනවා අරමුණකට යන්න බාධා කරන සියලු කාරණා ටික පංච නීවරණ වල තියෙනවා. හරි ව්‍යාපාරයක් කරන කෙනෙකුට එයාට එන බාධා එයාට යන්තම් කියලා දුන්නොත් මොකගේ කාමච්ඡන්දේ හින්දා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නොත් කවුරුත් කැමති තමන්ගේ ව්‍යාපාර දිනු කරන්න. එයාට පාලනය කරගන්න අවශ්‍ය කරන ජවයක් එනවා. ඒකින්ද ඒ විදිහට අපිට ලොකු හැකියාවක් තියෙනවා. ඉතා ප්‍රායෝගිකව මේ කරුණ කරන්න හැබැයි ප්‍රායෝගිකව අදාළ තැනට අදාළ තුවාලයට බෙහෙත් කරන්න ධර්මයේ පාවිච්චි කරන්න ඕනේ. නිවැරදි වෙන්නට ඔබේ ජීවිතයට නිවැරදි ආකාරයෙන් නිවැරදි අවබෝධයක් ලබා දිය යුතුයි. ඒ අවබෝධයයි අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන තුළින් ඔබට ලබා දෙන්නේ. කාල වේලාවත් ඉතාමත් ඉක්මනින් ගෙවී යන නිසා ඊළඟ ප්‍රශ්නය අපි ස්වාමීන් වහන්සේගෙන් විමසන්න කැමතියි. මෙම අපරිහානි ධර්මවලට අනුව සමගි සම්පන්නව වාසය කිරීම සිදු කළ යුත්තකි. විවිධ අදහස් ඇති පුද්ගලයන් සිටින සමාජයක ප්‍රායෝගිකව සමගි සම්පන්නව ජීවත් වීම ඉතා අසීරුයි නේද අපේ හාමුදුරුවනේ මේ ප්‍රශ්නයත් ප්‍රත්‍යක්ෂ වැඩසටහන ඉතාමත් ඇලුම් කරන අපේ ශ්‍රාවකෙක් තමයි යොමු කර තිබෙන්නේ මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් ලබා දෙන්නත් අපේ හාමුදුරුවනේ ඔව් බැලු බැලමට ඇත්තටම අපිට පේන්නේ මේ කාරණා හරිම මාරු විවිධ අදහස් තියෙන අය කොහොමද සමගි කරන්නේ කියලා බලන්න සමගිය කියද්දී සමගි වෙන්න කාරණාවක් තියෙන්න ඕනේ. නිකන් සමගි වෙන්නට බෑ. සමගි වෙන්න කාරණාවක් තියෙන්න ඕනේ. ඒතර සමගි වෙන්න තියෙන කාරණා මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. සමගි වෙන්න මොකක් හරි වැඩක් දැන් මම කියන මෙහෙම අපි සමගි වෙමු. ඉතින් හා සමගි වෙමු කියලා ඉන්න එකද නැත්නම් අපි මං කියනවා අපි එක්ක අනුරාධපුරේ යන්න ඕනේ එක්ක පොළොන්නරුව යන්න ඕනේ හෙට. දැන් මොන කාරණාවක් දැන් තියෙනවා. අන්න බලන්න මේ කාරණාව හින්දා කට්ටියම කියනවා අපි අනුරාධපුරේ යන් හිටිය කියලා. එහෙනම් දැන් සමගි වෙන්න කාරණාවක් තියෙනවද නැද්ද? දැන් සමගි සමාජයන් අපි ඔක්කොමල වැඩ කරන්නේ එක අරමුණකින් හෙට අනුරාධපුරේ යන්න තියෙනවානේ කියලා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල. කොයි ගෙදරටත් ගිහලා බලනකොට කට්ටියම ලෑස්ති වෙනවා. මොකටද? යන්න තියෙනවනේ ගමන. අන්න ඒ වගේ. සමගිය පවත්ව ගන්න නම් සමගි වෙන්න නම් කාරණාවක් තියෙන්න ඕනේ. හරි. හැබැයි ඒ කාරණාව මතභේද වලට තුඩු නොදෙන කාරණාවක් වෙනවා නම් තමයි සමගිය තහවුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හොයාගන්න එක හරි අමාරුයි. එහෙනම් මෙතන සමගි වෙන්න අපහසුකම තියෙන්නේ සමගි වෙන්න ඕන කාරණාව අපිට හොයාගන්න අමාරු හින්දා. ඒකයි බොහෝ වාද විවාද කරන මේස වලට ගහන්නේ. ඒවයි නැගිටින්නේ. මොකද දෙන්නේ වාද විවාද කරනකොට ඒ දෙන්න රණ්ඩු අල්ලන්නේ දෙන්නම ඇත්තටම හිතන්නේ මට හිතෙන දේ හරි කියලා. එහෙමයි. ඒක නිවැරදිම දේ හොයාගන්න ඕනේ. නිවැරදිම දේ හොයාගෙන ඒ නිවැරදිම දේ වටේ තමයි සමග වෙන්න ඕනේ. ඒකයි කියන්නේ ප්‍රතිපත්තියක් ඕනේ කියලා. ප්‍රතිපත්තිය හැබැයි නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි ප්‍රතිපත්තියක් හොයාගන්නකොට ඒ ප්‍රතිපත්තිය ගත යුතුව තියෙන්නේ ලොකු අවබෝධයක් ඇති කරගත්ත තුන් ලෝකයේම ගැන තේරුම් ගත්ත මහා උත්තමයෙක්ගේ අවවාදන් ශාසන අපිට තියෙනවා. ඉතින් මේ මේක ඇත්තටම හරීම ගැටලුවක් තියෙනවා මම මේ මෙහෙම කිව්වහම මේකට කියන්නේ මොකක්ද දන්නවද බෞද්ධවාදී කියලා හරි ආගම්වාදී විසඳුමක් දෙනවා කියලා ආයෙම මතක් කරනවා සියලුම සිංහලයින්ට සියලුම විද්වතුන්ට අපි කියන්නේ මේ ආගම්වාදී විසඳුමක් නෙවෙයි බෞද්ධවාදී විසඳුමක් නෙවෙයි එක පැත්තකට පටලවන්න හදනව නෙවෙයි ඉතා විවෘත මනසකින් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ක්‍රමවේදය අරගෙන බලන්න වරදින්නේ කොතනද කියලා. මේක භාවිතයට ගත්තොත් වරදින්නේ කොතනද කියලා බලන්න මම උදාහරණයක් වශයෙන් ඉස්සෙල්ලා කිව්වා ළමයින්ගේ කැමැත්ත වර්ධනය කරන්න ඕනේ කියලා. හරිද? ඒක ඡන්ද කියන irdipaad වලින් අපි උදාහ ගත්ත කාරණාව. ඡන්ද. ඡන්ද චිත්ත විරි විමසා කියන්නේ යම්කිසි වැඩක් කරන්න අවශ්‍ය කරන කාරණා හතර. ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත නැත්නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ බෞද්ධ ධර්මයේ තුල තියෙන ක්‍රමවේද අපි මේ විශේෂයෙන් ලොව දිනන බුදුමඟ කියන ධර්ම දේශනාව දෙදිරිපත් කරන්න. සියලු දේ කරන්න ඕන දේවල් ටික. එතකොට ඒවා ගවේෂණය කරන්න, ඒවා ගවේෂණය කරලා වාදී කතාවක් නැතුව මේක ඇත්තද කියලා බලන්න. මොන වාදේ හරි කමන්නේ ඇත්තනම් ප්‍රායෝගිකනම් කරන්න පුළුවන් නම් නේද? ඒක ප්‍රතිපත්තියකට ඒක රාශි කරගන්න ඕනේ. ඒකයි අපි හැමදාම කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව සකස් වෙච්ච ප්‍රතිපත්තියක් තියෙනවා නම් අන්න ඒ ප්‍රතිපත්තිය වටා පුද්ගලයෙක් වටා පක්ෂයක් වටා පාටක් වටා නෙවෙයි නිවැරදි ප්‍රතිපත්තියක් වටා කියලා කිව්වම සමගිය වෙන්න කාරණාවක් තියෙනවා. අන්න එහෙමයි සමගිය වර්ධනය කරන්න පුළුවන්. එතකොට ඒක රාශී වෙන්නේ ඒක කතා කරන්න, ඒකේ අඩුපාඩු ටික කතා කරගන්න, වැරදිච්ච තැන් කතා කරන්න, සමගියව සාකච්ඡා කරලා සමගියව ඉස්සර යන්න පුළුවන්. මොකද අපි ඇත්ත දැනගන්නකොට පීඩන ඔක්කොම අඩු වෙලා යනවා. ඒකද මේක ඊටාම ප්‍රායෝගිකව සමගිය වෙන්න පුළුවන්කමක් තියෙනවා. සමගිය වෙන්න නම් නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්න දිනෙන් දින ජීවිතය වෙනස් කරන්නට ඔබත් සමගින් රැඳෙන ජාතිය පොදුනාලිකාව බෞද්ධ රූප වාහිනියත් ගුවන් විදුලියත් ඔබ වෙනුවෙන් කිරීන ප්‍රතිවේක්ෂා වැඩසටහන සමගින් ඔබ දවසේත් ඒකාත්මික වන්නේ. සදහවතුනි පූජනීය උඩුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අද දවසේ ඔබට ඊටමත් හරවත් ධර්මකාරණා රසක් ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නට මේ උතුම් කතිකාවත මෙලෙසින් සිදු කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය අපගේ Facebook පිටුව සඳහා ඔබටත් එකතු වන්නට පුළුවන්. ඒ සඳහා මොහුණු පොතේ ඔබ කල්යාණ මිත්‍ර සංගමයේ සමාජිකයෙකු නම් ඒ වගේම ඔබ සමාජිකයෙකු වන්නට බලාපොරොත්තුෙන් සිටිනවා නම් අපේ Facebook ගිණුමට ඔබ ලයික් එකක් දමන්න. ඒ වගේම අපේ Facebook පිටුවෙන් එවිට ඔබට පණිවිඩයක් එවේ එවයි කොහොමද ඔබ සමාජිකත්වයේ ලබා ගන්නේ කියලා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර සංගමයේ Facebook පිටුව මගින් ඔබට දවසින් දවසට වටින දින පිළිබඳව අපි සෑම උදෑසනකම ඔබව දැනුවත් කරනවා. ඒ වගේම ඔබේ ජීවිතයේ හරවත් ඒ වගේම ජීවිතයේ නැනවත් දේ පිළිබඳව ඔබට ජීවිතේ පෙළගස්වා ගන්නට ඉතාමත් වටිනා කියන බොහෝ දේ අපි මේ Facebook පිටුව හරහා ඔබට ගෙන එන්නට සූදානමින් සිටින්නේ. ඒ වගේම තමයි අපේ හැමතුරුනේ මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබටත් ඔබගේ දායකත්වය ගැන කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ අපේ කාර්යාලයට පැමිණෙන්න සතිය දින 7 පුරාවටම උදෑසන 8 ඉඳලා අවස 5 වෙනකන් අපේ කාර්යාලය විවෘතයි. එහෙමත් නැත්නම් ඔබට එන්නට අපහසුතාවක් තිබෙනවා නම් ඔබ ශ්‍රී ලංකාවෙන් එපිට මෙරට විසින් නැතුව වෙනත් රටක විසන අයෙක් නම් කතා කරන්න අපේ දුරකථන අංකයට 0117 215 288 දුරකථන අංකයට 0117 215 288 අපේ දුරකථන අංකය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි මේ උදෑසන අපි බෞද්ධ රූප වාහිනියෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි රාත්‍රී 10ට බෞද්ධ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරනවා. ඒ සඳහා ඔබට ඔබේ දායකත්වය ගැන කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා දැන් දායකත්වය ගැන කටයුතු කරනවා. ඒ වගේම මම හිතන්නේ අපේ විදේශවල ඉන්න අයට නාලිකාවට එන්න පුළුවන්කම නැති අයට මේ සත්ක්‍රියාවට සම්බන්ධ වෙන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි මම හිතන්නේ මේ ස්ථානයට නොපැමිණ ඒ දායකත්වය ලබා ගන්න පුළුවන්කම තියෙන ගුවන් විදුලියේ දායකත්වය. එහෙමයි. සදහතුනේ එලෙසින් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත කාල වේලාව තාමත් මේ ඉක්මනින් ගෙවුණා අපිටත් නොදැනීම. අපි ස්වාමීන් වහන්සේගෙන් තවත් එක් ප්‍රශ්නයක් ඊටාත්ම කෙටියෙන් විමසන්නම්. තුන්වන අපරිහානි ධර්මයේ තුල පුරාණ වජ්ජ ධර්මයන් නොකඩා දැඩි ලෙස ආරක්ෂා කරන බව පැවසෙනවා. මේ වජ්ජ ධර්මයන් යන මොනවාද? ඒ පිළිබඳව මහනුවර ප්‍රදේශයේ සදහවතෙක් අපෙන් විමසා තිබෙනවා. හොඳයි. මම හිතන්නේ අපි ඉස්සෙල්ලා කිව්ව කාරණාවට මේක හොඳටම ගලප ගන්න පුළුවන්. එහෙනම් කෙටියෙන්ම මට උත්තරයක් දෙන්නත් පුළුවන්. අර පුරාණ වජ්ජි ධර්ම කියලා කියනකොට ඒ වජ්ජි දේශයේ තිබුණ ඒ පරිහානියටපත් නොවෙන්න ඒ කට්ටිය දිනු වෙන්න භාවිතා කරපු කරුණු. පුරාණ වජ්ජි ධර්මයන් කියනකොට ඒකේ තේරුම අන්න ඒ කරුණු ටික. ඒව තමයි එයාලට දියුණුව සඳහා භාවිතා වෙච්ච දේවල්. එතකොට ඒ දියුණුව සඳහා භාවිතා වෙච්ච ප්‍රතිපත්ති ටික තමයි පුරාණ වජ්ජි ධර්ම කියලා එතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒවා කඩ කරොත් ඒ ඒ જાතියට ඒ ආගමට ඒ කණ්ඩායමට ආවේනික ධර්මතා. දැන් අපිට සිංහල ජාතියට බෞද්ධ ධර්මයට අපේ මිනිස්සුන්ට ආවේනික දේවල් තිබුණා. අපි හරීම ප්‍රවේශමෙන් අපිට සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතිය වටකුරු වෙලා තිබුණේ සම්පූර්ණයෙන්ම කෙනෙක්ගේ ආධ්‍යාත්මික දියුණුව මුල් කරගත්ත සංස්කෘතියක් තිබුණේ. උදාහරණයක් විදිහට මම කියන්නේ කුල දියණියක් කුල ගෙට යනවා. බලන්න මේ වචනවල තියෙන්නේ මොනවද කියලා. නේද? එතන කුලවන්තකම කියලා කියන්නේ මේ මේ මේ අර කියන මේ අර අර එක එක එක එක පහත් කුල උසස් කුල නෙවෙයි ඒ කුල දියණිය කියලා කියන්නේ. කුල දියණිය කුලගේ කියලා කියන්නේ යහපත් විදිහට ජීවත් වෙච්ච කෙනා. යහපත් වෙච්ච විදිහට ජීවත් වෙච්ච කෙනාට කියනවා කුල දියණියක් කියලා. කුලගෙට යනවා කියලා කියන්නේ ඒ වගේ තවත් ගෙදරකට නේද? සරණ පාවා ගන්නවා කියන එකටයි. ඉතින් ඒ යහපත් විදිහට ජීවත් වෙන විතර අපිට ධර්මතාවයක් තිබුණා. ඒ වෙනකන් යාලා ඊ타මත්ම සංවරව ඊ타මත්ම යහපත් විදිහට හැසිරුණා. දෙපාර්ශ්වයම. දියණියන් විතරක් නෙවෙයි පුතුණුවනුත් එහෙමයි. ඉතින් එහෙම අපිට තිබුණ නේද දෙමව්පිය හැමදාම හැමෝටම ආශිර්වාද කරා. නේද? ඊටාත්ම ගෞරවයෙන්. එතකොට හැම කෙනෙක්ම මේ විදිහට අපූර්වට තමන්ගේකම ආරක්ෂා කරගෙන බොහොම ලස්සන සමාජයක් අපිට තිබුණා. එතකොට ඒ තිබ්බ දේවල් ආරක්ෂා කරගත්තාම තමයි අපේ ආවේනිකත්වය තියෙන අපිට අපිට ආවේනික ඇඳුමක් පවා තිබුණා. හරි අපිට ආඩම්බරයෙන් අඳින්න පුළුවන් ඇඳුමක් තියෙන්න ඕනේ. අපිට අපි අනිත් ඒවා ඇඳලා කමන්නේ. අපි අඩුම ගානේ නේද අදාළ තැනකදීවත් මෙන්න අපිට ආවේනික නේද අපිට ජාතික ඇඳුමක් තියෙනවා. මේක තමයි අපේ නේද? අනන්‍යතාවය. අන්න එහෙම සංකල්ප අපේ තුල හැදෙන්න ඕන. ඉතින් එන්න ඒවට කියනවා ඒ වජ්ජි දේශයේ තිබ්බ වජ්ජි ධර්ම කියලා. එහෙනම් අපේ දේශයටත් අපිට ධර්ම ඕනේ. අතීත ධර්මත් අරගෙන වර්තමානයේ අපි හැකි ඉක්මනින් ජාතික ප්‍රතිපත්ති කියන්නේ ඒක. ජාතික ප්‍රතිපත්ති කියලා කියන්නේ මේ නීති ටික නෙවෙයි. අපේ අතුලාන්තයේ තිබිය යුතු අපි මෙන්න මේවා කඩන්නේ අපේ දියුණුව සඳහා තියෙන මෙන්න මේවා කඩන්නේ නැහැ කියලා යම් ප්‍රතිපත්තියක් තියෙනවා. අන්න ඒකයි එතන තියෙන වජ්ජි ධර්ම කියලා. එහෙනම් ඉදිරියේදී ලාංකීය ධර්ම කියලා ටිකක් හැදෙන්න ඕන. එහෙමයි. අනාගතයේදී ලාංකීය ධර්මයන් නිර්මාණයේ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපිට දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනින් සමුගෙන යන්නට කාල වේලාව ලැබෙමින් තිබෙන්නේ. වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් තවත් සුවිශේෂී කාරණයක් ඔබට සිහිපත් කරන්නට මේ සූදානම්. පොයේ දවසට පමණක් බණ අහන්නට මාධ්‍ය නාලිකා තුලින් ඔබට ඉඩ අවකාශය ලැබුණේ. නමුත් මීට 11 වසරකට පෙර පමණ සම හිතසුව පිණිස යන උදාරතර තේමාවෙන් ජාතියේ අවශ්‍යතාවය අනුව ජාතියේ බොදු නාලිකාව නිර්මාණය කරමින් මීට වසරකට පෙර අපවත් වී වදාළ පරම පූජනීය ධර්මාගම කුසල ධම්ම අපේ නායක ස්වාමින් වහන්සේ අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් වර්ෂ පූර්ණ පින්කම ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ ආදේශත් එවැගේම ඓතිහාසික විජයශ්‍රී ජයශ්‍රී මාබෝ සමිඳුන්ගේ අභියස පවත්වන්නට සියලු කටයුතු සූදානම්. මාර්තු මාසයේ දෙවනිදා සහ තුන්වෙනිදා යන දෙදින පුරාවටම මේ උතුම් පින්කම පැවැත්වෙනවා. ඒ පිළිබඳවත් අපේ ස්වාමින් වහන්සේට යම් කිසි අදහසක් දක්වන්නට මේ මොහොතේ ආරාධනා කරනවා. ඔව්. මේ පින්කම ඊටම උත්කර්ෂවත් අන්දමින් සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ අපින් ගිය යුතු ඉහළම යුතුයකමක් තමයි අපි සිද්ධ කරන්න කියලා. ඉතින් මේ මාධ්‍ය ජාලයේ කටයුතු කරපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් දැනට නායකත්වයේ දරන අපේ ගෞරවනීය බොරලන්දේ නායක ස්වාමින් වහන්සේ ඒ වගේ මේ කාර්ය මණ්ඩලයට නිබඳව නිරතුරුව මාත් එක්ක කතා කරන හැම මොහොතකම වගේ නායක ස්වාමින් වහන්සේ ගැන මතක් වෙන ඒ ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන යන්න කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් අම්මෙකුට තාත්තෙකුට සලකන දරුවෝ වගේ මේ අයතුරු නිබඳව නායක ස්වාමින් වහන්සේ ගැන කෘතගුණ පූර්වක හැඟීමක් වෙනවා. ඉතින් ඒ හැඟීම මුදුන්පත් කරවා ගන්න තමයි මේ දරුවෝ ටික මේ සූදානම් වෙන්නේ තමන්ගේ පියතුමා වෙනුවෙන්. ඉතින් ඒක ඒ උන්වහන්සේගේ ඒ නායකත්වය අපි ඔකොටම දැනුණ පීතෘත්වයක්. එහෙම කියන්නේ ඇයි අදටත් අපි මේ කතා කරන දේ අද අපි ක්‍රියා කරන හැම දෙයකටම හේතු උනේ මේ sannivedana මාධ්‍ය ජාලය සකස් වීම. මේ sannivedana මාධ්‍ය ජාලයෙන් මට පෞද්ගලිකව මං ගත්තොත් එහෙම හැම වෙලෙම ලැබුණේ විශාල සාධාරණයක් වැඩිනුත් එක්ක. ඉතින් ඒක හින්දා අපි නිබඳව ඒ කෘතගුණ පූර්වක හැඟීම තුළ ඒ කෘතගුණ දැක්වීමේ කටයුත්ත නිබඳව සිද්ධ කරන්න ඕනේ. ඒකින්ද මාධ්‍ය ජාලයෙන් දැනුවත් කරන ආකාරයට ඒ කටයුතු සම්පාදනය කර ගැනීම මම හිතනවා අපි හැමෝගෙම මගේ ඔබ හැමදෙනාගේ පරම යුතුයකමක් කියලා මම හිතනවා. වත්මන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ හමාන්තජාලයේ කරු අධ්‍යක්ෂ දුරන්දර පූජනීය බුර්ලන්දී වජිරඥාන ගෞරවනීය නායක මහින්දපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මාර්තු මාසේ 2 සහ 3 යන දෙදින ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් අභියසත් ඒ වගේම ජයශ්‍රී මාබෝ සමිඳුන් අභියස පැවැත්වෙන මේ උතුම් පින්කමට ඔබටත් ඔබගේ දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. ඒ පිළිබඳවත් ශ්‍රීපත් කරමින් අද දවසේ මේ උතුම් ප්‍රතිවේක්ෂා ධර්ම කතිකාවතේ දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. අතිපූජ්‍ය ධර්මාගම කුසල ධම්මනාහිමි පහණන් වහන්සේ ශාස්ත්‍ර පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ඒ වගේම මීට වසර 6කට මේ පරිලෝ යන්න තියදුන MD ප්‍රේමවතී මහත්මියට වගේම මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් අරමුණ ඇතික එවැනි අරමුණකිනුත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාභෝධය සඳහාම වේවා කියන පරම අදහසින් තමන්ගේ නංගුත්ව සඳහන් කරන්නේ නැතුව ප්‍රත්‍යක්ෂ වැඩසටහන නරඹන සදැහැති පිරිසක් කියන වචනයෙන් කෙටියෙන් මේ හැමදෙනාම තමන්ගේ පුණ්‍ය අනුමෝදනාව සකස් කරලා තියෙනවා ඉතින් මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු මේ පින්නන්ත පිරිසකේ දායකත්වය තමයි අද නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබුණේ. ඒකින්ද අපි මේ පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු මේ අය වෙනුවෙන් මේ පරිලෝකීය සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි සදහවතුනේ අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නිමවටපත් කරන්නට මේ සූදානම්. වැඩසටහන නිමවටපත් කරන්නට මත්තෙන් අවසාන වශයෙන් ඔබට ශ්‍රීපත් කරන්නම් ජනවාරි මාසයේ 26 වෙනිදා ලොව දිනන පොදුමඟ ධර්ම දේශනේ ශ්‍රවණය කරන්නට ඓතිහාසික කැලණි පුරවරයට පැමිණෙන්න ඔබේ ජීවිතයේ නිවැරදි වෙනස අපි ඔබට ළඟා කර දෙන්නට සූදානම්. ජනවාරි මාස 26 වෙනිදා සවස 4:30ට අදිෂ්ඨාන සාමකාමී පාගමන සවස 6:30ට මහා ප්‍රතිපත්ති පූජාව රාත්‍රී 9 සිට පසුදා පහන් වනතුරු ලොව දිනන බුදුමග ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. අද දවසේ ප්‍රතිවේක්ෂා කතිකාවතට වැඩමවා වදාළ වැවුඩ දොඩම්තලාව ධම්මගිරිය රණ සේනාසනාධිපති කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති කම්මට්ටාන ආචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ කරන්නා වූ සෑම කුසල මහිමයක බලයෙන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි නිමවටපත් කරන්නේ ඔබ නිවැරදි නායකයෙකු වෙන්න අනුන් පිට කිසිදු වරදක් පටවන්නේ නැතුව ඔබ ජීවිතයේ ප්‍රශ්න ගැටලු මේ සියල්ලට මුහුණ දීලා නිවැරදිව නායකයෙක් වෙන්නට හුරුවන්නට යන ප්‍රාර්ථනය ඔබට ඔබේ සිත තුළ ජනිත වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ප්‍රතිවේක්ෂා වැඩසටහන අද අපි නිමවටපත් කරනවා. ඔබ සැමට සුවයහපත් වූ හෙට දවසක් වේවා. සම්මා සම්බුදු සරණයි.